නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරායස්ස සුනන්තු සග්ග මොක්ඛදං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 පංචක්නං කන්දානං නිරෝධෝ නිච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කවති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය සකස් කර ගැනීම සඳහා අපි නිබඳව නිරතුරුව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන ධර්මය ධාරණය කරගන්න ඕනේ. ඒවා තමන්ගේ මනසින් නැగిලා එන විදිහට පිළිවෙලට නැగిලා එන විදිහට සකස් කරගන්න ඕනේ. මේ විදිහට සකස් කරගෙන මනසින් ඒ නැగిලා එන ධර්මය තමන්ගේ මනසින් මේ පංචස්කන්ධයේහිලා බලන්න ඕනේ. මේ පංචස්කන්ධයට යොදවලා බලන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා මග පෙන්වීමක් වශයෙන් සිද්ධ කරන නිවන් මඟ දේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මහා චත්තාලීසක භාවනාව. මහා චත්තාලීසක චත්තාලීසාකාර භාවනාව. චත්තාලීස කියන්නේ 40. 40 ආකාරයකින් පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපි විමසනවා. මේ විමසනකොට අපිට හොඳට තේරෙනවා අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා. අනාත්මය කියන්නේ මොකක්ද කියලා දුක්ඛය කියන්නේ මොකක්ද කියලා මේ හතරේ සාකාරය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තමයි තියෙන්නේ. අද ඒ පිළිබඳව කෙරෙන 8 7 වෙනි ධර්ම දේශනාවයි 7 වෙනි ධර්ම දේශනාව මේ අපි මේ වෙනකොට අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ඊතිතෝ කියන ටික ව්‍යසනය ව්‍යසනයය කියන තැනට එනකන් සාකච්ඡා කරා. මේ අද අපිට තියෙන්නේ උපද්දවතු භයතෝ ආදි වශයෙන් කියන කොටස් ටික ඉස්සරහට සාකච්ඡා කරන්නයි. නමුත් මෙතනදී මූල ධර්මයේ මම ආයෙ මතක් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ පංචස්කන්ධය අනිච්චතෝ අනිච්චතෝ විදිහට නුවණින් දකින කෙනා. අනිත්‍ය විදිහට නැත්නම් ඔය කියන දුක්ඛ විදිහට රෝගයක් විදිහට ගණ්ඩ gaduwak විදිහට සල්ලයක් විදිහට නුවණින් දකින්න කෙනාට අපිට මේක සරල වැටෙනවා. ඒ සරල බවට වැඩිය ගොඩාක් එහාට ගිය තත්ත්වයක් මේක තුල තියෙනවා. අපි ඒක දැන් අද තියෙන මාතෘකාවත් එක්කම සාකච්ඡා කරමු. නමුත් මම කලින් මතක් කරන්නේ මේකේ සඳහන් කරන්නේ දැන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා නම් අනුලෝමිකං කන්තිං පටිලබති අනුලෝමික ශාන්තිය ලැබෙනවා දැන් අනිත් විදිහට මෙනෙහි කරන කෙනාට මම මේක විස්තර කරා විතර කලින් නමුත් අනුලෝමික ශාන්තිය ලැබෙනවා කියලා කියන්නේ නිවනට අනුලෝම වන ශාන්ත ස්වභාවය ඒ සිතක උපදිනවා උපදින්න හේතුව ඇයි පංචස්කන්ධය මේ උපාදානස්කන්ධය අපිට උපාදාන වෙලා තියෙනකොට ඒ උපාදාන හින්දා අපේ సంతානගත රත් වීම, දැවීම, ශාන්ත නැති ස්වභාවය තියෙනවා. හරි? ශාන්ත නැති ස්වභාවය හරියට වෙවුලන අතක් වගේ. වෙවුලන අතකින් මොකුත් කරන්න බෑ. හයිය වෙවුලනවා නම් අත මොනවත් කරන්න බෑ. එතකොට ඒ අතේ වෙවුලන ගතිය නැති වෙනවා වගේ. ඉතින් මේ හිත හරියට වෙවුලනවා. හ්ම්. අපි නිකම් සාමාන්‍ය ජීවිතයක් කියන්නේ වෙවුලන නැතුව ඉන්න කියලා. නේද? මොනවා හරි දෙයක් කරලා දඟලනකොට කවුරු හරි කියනවා වේගයක් නැතුව ඉන්න කියලා. ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හැමුවේ අපේ පින්නත් මේ අපි හරියට වේවුලනවා. වේවුලන ගතිය මේ මිනිස්සු දිහා බලනකොට හොඳට පේනවා නේද? කොච්චර කොච්චර නොසන්සුන්ද කියලා. ඉතින් අපිට ශරීරයෙන් පේනව නම් වේවුලන ගතිය හිත කොච්චරනම් මේ සැලීමක් මේ දාලා යන්න තියෙන මැරෙනකොට සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා යන්න තියෙන මගේ කියලා අයිති කරගන්න පුළුවන්කමක් නැති හැම වෙලෙම වෙනස් ස්වභාවයකටපත් වෙන පවත්වා ගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ මේ මේ පංච පංච පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කවර වේවුලීමක්ද මොන අහව දෙව්ලැව්වට කමක් නැහැ කමක් නැහැ මේවා අපිට ඕන හැටියට තියාගන්න පුළුවන්කම තියෙනවා නම් මගේ කරගන්න පුළුවන් නම් අපි අතිතරම් වේවුලලා කොහොම හරි ගොඩවල් ගහගෙන තියාගන්න ඕනේ නමුත් කොච්චර අපි උත්සාහ කරත් අපිට අයිති නැතුවම ගලාගෙන යන දෙයක් තමයි මේක. ඉතින් අන්න එහෙම ස්වභාවයේ තියෙන මේ පංච උපාදානස්කන්ධෙහි කෙරෙහි ඇතිවන්නා වූ මේ විරුලන ගතිය නැති වෙන එකයි ඔය අනුලෝම අනුලෝමිකං කන්තිම් පරිලබති කියන්නේ අන්නේ විරුලන ගතිය නැති වෙන එක. ඉතින් ඒක නැති වුනහමයි පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය අපිට ටික ටික ටික ටික ටික ටික පේන්නේ. නේද? හයියෙන් වාහනයක් යනකොට රටේ තියෙන පිරේ තියෙන දේවල් යන්තම් පේන්නේ. මොනවද කියලා හොයන්න බෑ. වාහනේ නවත්තපුවම තමයි එතන තියෙන දේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මහා වේගයෙන් මේ සැලෙන හිතට පංච උපාදානස්කන්ධයේ යොදවලා එහි තියෙන ඇත්ත తත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වෙන්නේ නැහැ. නිකම් වදනට කියනවා විතරයි. උඩින් උඩින් කියලා දානවා. අන්න ඒක අවබෝධ වීම සඳහා ඔය අනුලෝමික ශාන්තිය ඕන වෙනවා පිළිබඳ. යන්නේ අනුලෝමික ශාන්තියෙන් යුක්ත වෙච්ච පුද්ගලයා මේ පංච උපාදානස්කන්ධේහි Nirodha නිත්‍යයි. ඒක Nirodha ඒහි Nirodha ඒ කියන්නේ නිවන නිර්වාණ සාන්තිය නිත්‍යක් කියලා මෙනෙහි කිරීමෙන් අන්‍යයාට සම්මත්ත සම්මත්ත නියම නියාමය කියන ඒ කියන්නේ මාර්ගසිතට. හරිද? අනේ මාර්ගසිත උපද්දවා ගන්න පුළුවන් කියලා. දැන් අපි අද දවසේ තියෙන මාතෘකාවත් එක්කත් අපි බලමු මේ පංච පාදානස්කන්ධයෙන් හිත ගලවා වාසය කරන්නේ කොහොමද කියලා මේ ආකාර 40ම පින්නත් මේ හිත පංචපාදානස්කන්ධයේ ඇලි ඇලි ඇලි ඇලි එහිම යෙදී යෙදී යෙදී යෙදී ඒකෙන් ගලවා ගන්න ගැලවෙන්න බැරුව වෙහෙසෙන හිත ක්‍රමානුකූලව මම ඔබට කිව්වේ ඊපරේදත් මොකක් හරි ගොදුරක් අල්ලගෙන ඉන්න සත්‍යයක් හරිද ඒ ගොදුරත් හරිනවා වාගේ මොන හරි කාරණාවක් නිසා මේ ගොදුරෙන් ගොදුරින්දා යම් කිසි ආකාරයක දැන් අපි හිතමුකෝ මොකක් හරි තද කරලා අල්ලගත්තා ඒ අල්ලගෙන ඉන්න එක රත් වෙන්න පටන් ගත්තා හරිද එතකොට අන්න එතකොට ඒ අල්ලගෙන ඉන්න සතා ඒක හිමිසරේ අතහරිනවා යාට ඒක අල්ලන්න බෑ එතකොට අන්න ඒ වගේ අපි පංච උපාදානස්කන්ධය සැපයි කියලා අපේ හිතට දැනෙන හින්දා පංච උපාදානස්කන්ධය අල්ලගෙන ඉනවා අපේ සිත හරිද අපිට තේරුනොත් ඒක ඒක ඒක ඒක අල්ල ගන්න පුළුවන් ගන්න මේක ඇල්ලුවොත් මහ විනාශයක් වෙන්නේ කියලා අපේ හිතෙන් ඒක අතහැරෙනවා නේද? අතහැරෙනවා. ඉතින් අන්න ඒ ඒ ලක්ෂණය පංචපාදානස්කන්ධයේ පිරික්සන ආකාර 40ක් තමයි මහා චත්තාලීසාකාර භාවනාව කියලා කියන්නේ. තහ කොච්චරවත් වටිනවා මේවා අපේ ජීවිතේට එකක් එකතු කරගත්තා නම් 40ක් පැත්තක තිබ්බාවේ එකක් එකතු කරගත්තා නම් කොච්චරවත්වත් වටිනවා. අද අපිට තියෙන්නේ උපද්දවතෝ කියන. උපද්දවතෝ පංචස්කන්ධයේ අනිත්‍යතෝ එනම් ඒ වගේම උපද්දවතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පරිලබති අපි ඕක විස්තර කරගමු උපද්දවතෝ කියන එකේ තේරුම උපද්ද්‍රවයක් පංච උපාදානස්කන්ධ උපද්ද්‍රවයක් උපද්ද්‍රව කියලා කියන්නේ මම අහන මෙයාලගෙන් මේකුත් උපද්ද්‍රව සිද්ධ වෙනවා අපිට නේද උපද්ද්‍රව කියලා කියන්නේ කිසිම පෙර දැනුම් දීමක් නැතුව හදිස්සියෙම සිද්ධ වෙන ඒවා හරිද දැන් දැන් බලන්න එක පාටම ගෙවල් දොරවල් නා යනවා සුනාමි එනවා හරිද ඒ වෙනස් වීම දැනුම් දීමක් කරන්නේ දැනුම් දීමක් කරන්නේ නැත්නම් එක පාරටම වෙනස් වෙනවා එක පාරටම සිද්ධ වෙනවා සමහර දේවල් හරි අපි මෙන්න මේ ලක්ෂණය බලමු පොඩ්ඩක් මේ මේ ඉන්නවා මේ කතා කරගන්න බැරි වෙනවා සමහර අය ශරීරය නේද ශරීරය එක පැත්තට පන්නට යනවා. මේ ඉන්නවා මේ අංශභාගය හැදෙනවා. අද හැන්දෑවේ අපේ අම්මට හෝ මට හෝ අංශභාගය ලෙඩේ හැදුනා කියලා කිව්වොත් අපි පුදුම වෙන්න දෙයක් තියෙනවද? ඒ දන්නේ දැනුම් දෙන්නේ නැතුව දැනුම් දෙන්නේ නැතුව හැදුනේ. ඒක සමහර අය එකපාරටම හෘදාබාධ හැදෙනවා. ඒ හොඳට හිතිය කට්ටිය එකපාරටම පුළුවලයකට ඇසිර වෙනවා. එතකොට අපි කියනවද අනේ ඒක එහෙම වෙනවා කියලා දැනුම් දීමක් කරලා තිබිලා නැද්ද දන්නේ නැහැ නේද? අපි අහනවද කාගෙන්වත්? අපිට දැනුම් දෙනවද දැන් මේ ශරීරය වෙනස්කම් වෙනකොට? දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා හෝ දේශනා මම දේශනා කළා මේ අත ශ්‍රවණය කරලා මේ ශරීරය විශ්වාස කරගෙන ඇවිල්ලා ඉන්නේ අපි. මෙයා කිසිම දැනුම් දීමක් කරන්නේ නැතුව හදිස්සි ව්‍යසනකාරී තත්වයක් උපද්දවයක් ඇති කරවන්න තියෙන ඉඩකඩ තියනවද නැද්ද? නේද? කිසිම පූර්ව දැනුම් දීමක් නැහැ. එහෙනම් මේ ලෝකේ තියෙන සියලු රූපයෝ ඒ විදිහද නැද්ද? මගේ සහ අනුන්ගේ වශයෙන් තියෙන ජීවි හෝ අජීවි වශයෙන් තියෙන දුර හෝ ළඟ වශයෙන් තියෙන අධ්‍යාත්මික හෝ බාහිර වශයෙන් තියෙන කුමන හෝ ආකාරයක රූපයක් වේද ඒ සියලු රූපයන්ගේ වෙනස් වීම, කඩාවැටීම්, paludu වීම, විඳීම් සිද්ධ වෙන සියල්ල කිසිම දැනුම් දීමකින් තොරව කඩාගෙන යනවද නැද්ද? මොකද කියන්නේ? හරිද? මේක අපි මෙනෙහි කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, ඒ ලක්ෂණ පිරික්සන්න ඕනේ. ඒකයි යෝග නිකම් වචනයක් වෙන්න බෑ. මේ වචනයත් එක්ක සිද්ධ වෙන්නේ අපේ පින්නත් මේක මෙනෙහි කරන්න ඕනේ. භාවනාව කියන්නේ ඒකයි. නැවත නැවත නැවත නැවත නැවත නැවත මේක මෙනෙහි කරනකොට අපිට දැනෙන්න ඕනේ ශරීරයක් අරමුණු වෙනකොට ශරීරයක් අරමුණු වෙනකොට මේ හැඟීම අද්දතිය කියන්නේ දැනුම් දීමකින් තොරව වෙනස් වීම සිද්ධ වෙනවා දැනුම් දීමකින් තොරව වෙනස් වෙන දෙයක් කියලා මේ එහෙම කියන්නම් අවිශ්වාස පුද්ගලෙක් එක්ක වැඩ කරනවා කියන්නේ අපි අපිට කොහේ තැනක වැඩක් කරන්න කරන්න දෙයක් නැහැ. විශ්වාස නැති පුද්ගලයෙක් එක්ක වැඩක් කරන්න ඕන. විශ්වාස නැති පුද්ගලයෙක් එක්ක වැඩක් කරන්න වුණාම ඒ දැන් අපි සල්ලි දීලා යවුවා බඩු ටිකක් ගේන්න කියලා. එනකන් එනකන් අපිට මොකක්ද තියෙන අදහස? සල්ලිත් නැහැ. සල්ලිත් නැහැ, බඩුත් නැහැ, හොරකමක් කරලා ඇති, මොනවා හරි වංචාවක් කරලා ඇති, එක්ක අඩුපාඩු බඩුවක් ගෙනල්ලා ඇති කියලා මට හැම වෙලේම තියෙනවා මෙයාව මම යම් කිසි විශ්වාසකින් ඔන්න එයි බලමුකෝ කියලා තමයි යව්වේ නේද යව්වට අර හැම වෙලේම හිතේ අදහස තියෙනවා මෙයා නේද දැනුම් දීමකින් තොරව පැනගනි දැන් දැනුම් දීමකින් තොරව යටිමඩි ගහයි දැන් යටිමඩි ගහනවා දැනුම් දෙලා කරන්නේ නැහැ දැනුම් දීමකින් තොරව මෙයා මේ වගේ ඕන එක වැඩක් කරයි කියන හැඟීම මම හිතෙන් කියනවද නැත්නම් මට ඒ හැඟීම එයා මතක් කරනකොට තියනවද? අන්න බලන්න ඔන්න ඔතන තමයි හදා ගන්න මොන තැන හොඳට මතක තියාගන්න ඕනේ. මම එයාව මතක් වෙනකොට මගේ හිතෙන් මේ මෙහෙම හිතෙන් කියන්න පුළුවන් අපිට. මෙයා මෙන්න මේ වගේ වේද දන්නේ නැහැ. මෙයා මේක අරගෙන ඇවිත් දන්නේ නැහැ. අන්න ඒ ඒ වගේ හැඟීම් ඒ වගේ වචන වලින් හිතෙන් කීමක් නෙවෙයි ඒ තැනත්තාව අරමුණු වෙනකොට මට තියෙන අදහසක් නොකියාම වෙනස් වෙන්න තියෙන ඉඩ කඩක් නේද? නොකියාම මොනවා කරයිද? අපි කියන්නේ මොනවා කරයිද දන්නේ ආන් ඒ වගේ දරුණු ප්‍රබල හුඟා ප්‍රබල හැඟීමක් රූප අරමුණු වෙනකොට අපිට තියෙන්න ඕනේ. ඒ ඒක ඉබේ වෙන්නේ නැහැ. මම මතකද පහුගිය කාලේ හැමදාම කො දැන් ටික දවසකින් කියන්න බැරි වුණා ඒක දාය කියන්න පුළුවන් ඒක පුරුදු වෙලා ඇති. ඔන්න අපි කියන පවන්නත් දිහා බලන්න කියලා. හරිද? පවන්නත් දිහා බලන්න කියලා මං අහනවා. එන කියක් තිබ්බද ඔකේ? නේද? එතකොට එන අරමුණුනේ නැහැ. මොකද ඔක කීප වතාවක් කරන්න බෑ ඊළඟ දවසේ වෙනම වැඩේ. නේද? දැන් බලන්න අපි මේ පවන්නත් දිහා බැලුවා. එන කියක් තිබුණද කියලා අරමුණුනේ නැහැ. එතකොට කට්ටිය කියයි පේන්නේ නැහැ නේ කියලා. හරිද? ඔන්න බලන්න දැන් ඊට පස්සේ වෙන වැඩේ. නේද? දැන් මොකද වෙන්නේ? දැන් එකපාරටම අරමුණු වෙන්නේ මොනවද? ආ එහෙනම් අරමුණු කෙරෙන විදිහට මම ඒ කියපු වචනේ හින්දා එතකොට කට්ටිය අන අරමුණු කරේ නෑනේ කියලා කියපු ඒ වචනේ හින්දා ඔය මනස වෙනස් වීමක් නා. ඊළඟ සැරේ පෙන්නකොටම අන අරමුණු වෙන්න පටන් ගත්තා. නේද? එතකොට පංචපාදානස්කන්ධයේහි තියෙනවා නොකියා වෙනස් වෙනවා කියන ලක්ෂණයක්. නේද? නොකියා කඩාගෙන වැටෙනවා කලින් දැනුම් දීමක් නැතුව විනාශකාරී දේවල් සිද්ධ වෙනවා කියලා ඇස් පේන්නේ නැතුව යනවා, කන ඇහෙන්නේ නැතුව යනවා, නේද? පණ නැතුව යනවා. ඉතින් මම දන්නවනේ ව්‍යසන ටික ඔක්කොම දන්නවා. කොයි වෙලාවෙද කියලා විශ්වාසයක් නැහැ. අනිත් අයගේ ශරීර පිළිබඳවත් එහෙමමද නැද්ද? නේද? එතකොට මට ආන්ගේ හැඟීම තියාගෙනයි මම වැඩ කරන්නේ. ඒ හැඟීම ඒ අරමුණ. එතකොට කෙනෙක්ව දකිද්දී කෙනෙක් ගැන මහා අපි එහෙම නැහැනේ දැන් වැඩේ වෙලා තියෙන්නේ මොකද්ද? මේකටත් කියනවා මගේ මගේ මගේ ශරීරය කියලා හැඟීම් කියනවා. මේක මදිවට අනිත් ශරීරය ගැනත් තියෙනවා අදහසක් මගේම කියලා නේද? ඒවත් අදීන් අල්ලගෙන ඒ කියන්නේ දැන් අර මං කිව්වේ අල්ලගෙන මේක. මේ අල්ලගෙන තියෙන දේ බූවල්ලෙක් ඔන්න අඳු ටිකේ මොකක් හරි එකක් අල්ලන් ඉන්නවා වගේ මේක අතහරින්නේ නැහැ. ඔහොම නෙවෙයි මොනවා කිව්වත් මේක නම් අතහරින්නේ නැහැ කියලා තදින් අල්ලන් ඉන්නේ. එතකොට නේද අර පුංචි ළමයින්ට මොනවා හරි දුන්නම අපි අර ඇඟිලි දිගාරින්නේ අල්ලගෙන ඉන්නකොට නේද ගන්න කියලා. ඒ වගේ අතාරින්නේ නැහැ. ඒ වගේ අපේ හිත මේක තදින් අල්ලන් ඉන්නේ. නමුත් අපිට තේරෙනකොට මේක එක අල්ලන් ඉන්න දේ අපි අල්ලගත්තට කමක් නැහැ. දැන් මම මෙහෙම කියන්නකෝ මම මෙහෙම තද කරලා යමක් කාටවත් දෙන්න නැතුව අල්ලන් ඉන්නවා. නමුත් ටික ටික කාලෙකින් මේ ටික වෙලාවකින් මේ අල්ලන් ඉන්න එක දිය වෙලා යනවා. අල්ලන් ඉන්න එක වාස්ප වෙනවා කියන්නකෝ. ඉතින් වාස්ප වෙන දේක් අල්ලන් ඉඳලා හරියනවා. අන්තිමට බලන්න මොකුත් නැහැ. අපරාධ මහන්සියෙන් හිටියේ. අන්න ඒ වගේ මේ පංච පාදානස්කන්ධය මට නොකියා මට කලින් දැනුම් දීමක් නොකර වේගෙන් වෙනස් වෙනවා. මේක දුක්ඛානුපස්සනාවටයි වැටෙන්නේ. හරිද? මේක වැටෙන්නේ දුක්ඛානුපස්සනාව කොටසටයි. මේක දුකක් පංච පාදානස්කන්ධය කියන්නේ දුකක් කියලා තේරෙන්න හේතුව තමයි ඇයි ඒක දුකක් වෙන්නේ මෙන්න මේ වගේ හදිසියෙම උපද්‍රව ඇති කරනවා ඒ මොකද එයා මේ මට නොකිය වෙනස් වෙනවා අන්න ඒ හැඟීම මට හැම වෙලාවෙම තියෙන්න ඕනේ. හැම වෙලාවෙම තියෙන විදිහට ඒ ගැන මෙනෙහි කර කර කොහොමද හදාගන්නේ? රූපයේ තියෙන ඒ ලක්ෂණය කම්මැලි නැතුව අපි කම්මැලි මේක එකපාරටම කියනකොට තේරෙනවා දැන් මගේ සමහර අය භාවනාව කරන්න කමටහනක් දුන්නවා කියන්නේ. ඉතින් දැන් ආවේ කමටහන තරංගෙන් භාවනා කරන්න කියනවා. දන්නවනේ ඉතින් පණ්ඩිතයින් සමහර අය. හරි. මොකද කරන්නේ? යනවා ඉහිලා එනවා ගිය ගමන් අනිත් පැත්තට එනවා. ඇවිල්ලා කියනවා ආම්දුරනේ තරහ වෙන්න එපා කිව්වට මට ඒක සම්පූර්ණයෙන් තේරුණා. හරි. ඊට පස්සේ කියනවා මං කියනවා මේ ඔයාට ඇත්තටම කරන්න දෙයක් තිබුණේම නෑ නේද? ඔයාට තේරුණේ මං කියලා දෙනකොට තේරුණා නේද? ඔව් කියනවා. එතකොට එතකොටම අහු වෙනවා අපිට මෙහා මෙනෙහි කරලා නෑ පූර්ව නිගමනයක් ගන්නවා. දන්න දේ මොකට මෙනෙහි කරනවද? හරිද? ඇත්තටම කියන්න එක පාරටම මේක කඩා බිඳගෙන යනවාය කියන එක අපි දන්නවද නැද්ද? ඒ කියන්නේ නොදන්වාම ව්‍යසනයක් සිද්ධ වෙන්න පුළුවන් මේ රූපේ කියන එක අපිට තේරෙනවා. අපි දන්නවා. දන්න දේ ගැන තව මොනවට මෙනෙහි කරන්නද කියලා කෙනෙකුට අදහසක් එන්න පුළුවන්. ඒ දන්න දේ ගැන මෙනෙහි කරන්න. මේ භාවනා ටිකේදීම මම මෙහෙම කියන්න ඕනේ. මේක කියන්න ඕනේ. දෙයක් තියෙනවා. අදහවස gedera යනකොට මම අද හැන්දෑවරුවේ මම මට ලැබිලා තියෙන කෙනෙක්ගේ ප්‍රබල ආදරයක් අපි හිතමු අපි ඒකට බැඳලා ඉන්නවා හරිද මට කිසිම දෙයක් දන්වන්නේ නැතුව ඒක අද හැන්දෑවේ සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්න පුළුවන් වෙයි. අද ඉඳන් මේ තැනත්තා හෝ තැනැත්තිය මාත් එක්ක වෛරීව කටයුතු කරන තත්ත්වයකට මම මොනවා කිව්වත් හරියන්නේ නැත් තත්ත්වයකටපත් වෙන්න පත් වෙලා තියෙන්න පුළුවන් දෙයිද? නොදන්නවා. නේද? එහෙම වුණොත් ඒක උපද්‍රවයක් වෙනවද නේද? මට ලොකු කම්පනයක් වෙනවා. හ්ම් සමහර අයට ඔළුව නරක් වෙනවා. සමහර අය එහෙම වුණාම මොකද කරන්නේ? ඕචිවල් පයින්නවා ගිහිල්ලා. නේද? ලනු දාලා ඉල්ලනවා සමහර අය. නේද? අහවලා වෙනස් වෙලා හදිස්සියෙම කියලා. එහෙම වෙන්න පුළුවන් බෑද? අපිටත් එහෙම වෙන්න පුළුවන් බෑද? ආ පුළුවන්. පුළුවන්. පුළුවන් කියලා කිව්වා. හැබැයි ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? පුළුවන් කියලා කිව්වට අපිට ඒ ආදරය ගැන දැනෙන්නේ කොහොමද? ඔය කිව්වට ඒකනම් වෙන එකක් නෑ. එහෙම හැඟීමක් තියෙනවද නැද්ද? අද හවස මම ගෙදර යනකොට මගේ අම්මා අද රාත්‍රියේ මගේ අම්මා මිය යන්න පුළුවන්ද බැයිද? අප්පු හාමුදුරුවොත් එක්ක නම් බෑ හාමුදුරුවෝ ඕන නැති කතා කියනවා. එහෙමද? <laughs> එහෙමද? ඒ කතාව ඇත්ත නැද්ද? ඒ කතාව ඇත්ත නේද? නමුත් ඒක එහෙම ඇත්තයි කියලා මේ කිව්වට ඇතුලේ තියෙන හැඟීම මොකක්ද? අප්පෝ ඒක නම් අද වෙන්නේ නෑ. අද වෙන්නේ නෑ. නේද? එහෙනම් දවසකට පංච උපාදානස්කන්ධයේ උපද්‍රවයක් වෙන්නේ නෑ. මාසයකට පංච උපාදානස්කන්ධයේ උපද්‍රවයක් වෙන්නේ නෑ. නේද? අන්න එහෙම අදහසක් අපිට තියෙනවා. මේ උපද්දවතෝ කියලා මෙනෙහි කරපු කෙනාට ආන්ගේ අදහස නැහැ. ආන්ගේ අදහස නැහැ. ඒක එහෙම වෙන්නම ඕනේ අපේ පින්නත් මේ ඇයි මං එහෙම කියන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරා නේද? මාත්‍රයකටවත් අකුසලයක් අනුදැනව දාරන්නේ නැහැ කියලා. නේද? එහෙම දේශනා කරා නේද? එහෙනම් උපද්‍රවයක් විය යුතු උපද්‍රවයක් කියන එක සතියකට දවසකට විනාඩි 10කට හරි නෑ මේක සිද්ධ වෙන්නේ නෑ කියලා අපිට හැඟීමක් තියෙන තාක්කල් ලෝභ, දේශ, මෝහ උපදිනවද නැද්ද? අකුසලයක්ද නැද්ද? එහෙනම් ඒ මොහොතට හරි යමක් තව ටිකක් වෙලා හරි තව මොහොතකින් හරි මේ උපද්‍රවය සිද්ධ වෙන්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධය තුල. මේක හරියට නායන කන්දක් වගේ. නායන කන්දක ඉන්න ඇට අයින් වෙන්න කියන්නේ තව මොහොතකින් නොසිතන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. කලින් දැනුම් දෙන්න ඕන්න අපි ඉතිරි ටික වටණ්ඩයි යන්නේ, ওই පැත්ත පෙරලණ්ඩයි යන්නේ, අයින් වෙන්න කියලා කන්ද කියනවද? නෑ කියන්නේ අන්නේ ලක්ෂණේ නායන කන්දේ තියෙනවා නේද මේ තියෙනවා මේ නෑ මේ පැත්තම නෑ ඉතින් කිව්වනම් බලු ටික අයින් කරගන්න තිබ්බක් පයින ගම් වතුර කොහමද නේද කලින් දැනුම් දුන්නා නම් අපි එනවා ඔන්න එනවා ගේ ළඟටම එනවා මෙන්න මෙතන උසට එනවා කියලා කලින් අපිට ලෑස්ති වෙලා මිනිස්සු අයින් කරලා නේද ඔක්කොම කරලා ලෑස්ති වෙලා බලන් ඉඳ තිබ්බා ආන් වගේ තමයි මේ රූපය කියන එකේ නේද අපිට ගංගාපුර ගැන එහෙම හැඟීමක් නැහැ නේ ගංගාපුර ගැන තියෙන හැඟීමක් අපි කියන්නේවත් නෑ නේද? අපිට තියෙන ගම් වතුරක් ආවා ගමන් ආයෙ කලින් දැනුම් දීමක් කවුරුත් අහන්නේ කලින් දැනුම් දීමක් කරලා ආවේ කියලා අහන්නේ සුනාමියක් ආවා ගමන් අහන්නේ. ආන් ඒ හැඟීම එද මොහොතකට එද විනාඩි 5කට ඉස්සෙල්ලා හරි දැනුම් දුන්නාද කියලා අහනවද නෑ. විනාඩියකට ඉස්සෙල්ලා හරි දැනුම් දුන්නා කියලා අහනවද නෑ නෑ ඒ මොකක්වත් නෑ. අන්න ඒ වගේ මේ රූපය ගැන රූප ගැන අන්න ඒ වගේ හැඟීමක් අපිට තියෙනවා. ඒ හැඟීම හැදෙන තුරු දන්න දේ මොකද කරන්න ඕන? දන්න දේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. හරි? එහෙනම් උපද්දවතෝ කියන ලක්ෂණය රූපයේහි නොඅඩුවම තියෙනවද නැද්ද? අඩුවක් නැතුවම තියෙනවද නැද්ද? ඊළඟට මේ වේදනාව කොහොමද දන්නේ? දිරපු දත තියෙනවා නම් සැකෙන්නේ දින්නේ. හ්ම් මේ දවස් ටිකේ හැදෙයිද දන්නේ නැහැ. ඇයි? නොදන්වා එන්නේ. සියලු ව්‍යසනයන් එන්නේ නොදන්වා නේද? ඒතර ක්‍රීඩා තරඟ වලට එහෙම සහභාගී වෙන්නේ නැහැ. හරියට පරිස්සම් වෙනවා. ඒ සමන්ට කොයි වෙලාවෙ මේ ශරීරය නේද? නොයේකුත් වේදනාවක් ඇති කරයි දන්නේ නැහැ. අධික වේදනාවක් ඇති කරයි දන්නේ නැහැ. එහෙනම් නොයේ මේ වේදනාව කියන ඒවා පින්නත් මට දැනුවත් කරලා එන්නේ නැහැ. නේද? මට දැනුවත් කරලා එන්නේ නැහැ. ඒවා නොදන්වාම මේ ශරීරය තුල ක්‍රියාත්මක භාවයට එනවා නොදන්වාම අධික වේදනා විතක නේද? උදේ නැගිට ගන්න ගියාම නැගිට ගන්න බැරි තරම් ඇගරිදෙනවා. විතක අතක් දිගාරින්න බෑ මං හිතාගෙන මොකද බලනකොට මෙන්න ඉදිමිලා නමන්න ගියොත් එහෙම මොනවා වෙලා ඉදිමිලා දන්නේත් නෑ නමන්න ගියොත් ඉදිකටු වලින් අයින්නවා වාගේ දෙන්න පටන් ගන්නවා. ඉතින් යන්න ඕන වෙද්ද හොයාගෙන හරි දොස්තරලා හොයාගෙන හරි පරීක්ෂණ කරලා මොකද මේ උනේ කියලා නේද? පුංචි මෙච්චර ලොකු ශරීරයේ පුංචි නිදිගම්බ කට්ටක් ඇවුණත් මොකද වැඩි? නේද? පුදුමාකාර වේදනාව ගොඩක් එනවා තැන නොතැන බලන්නේ නැතුව කිසිම ආකාරයක පූර්ව දැනින්දීමක් නැතුව මේ වේදනාව කියන සන්තතිය මගේ ශරීරය ආශ්‍රය කරගෙන එනවා එකපාරට. නවත්තන්න බෑ. මේ ඊළඟට සංඥා. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම යමක් දැක්කහම හඳුනා ගන්න ස්වභාවය. ඒතර පරණ මතකය කියලා අපිට කියන්න පුළුවන් සංඥාව කියන එකට. යම් යම් අය දැක්කහම සමහර නැත්තම් යම් යම් සිද්ධියකට අදාළ ගීතයක් ඇහුණොත් නැත්තම් ඒ වගේ ස්ථානයකට අපි ගියොත් අපි තුම අපි බොහෝම අමතක කරන්න බලාපොරොත්තු ඉන්න දේවල් තියෙනවානේ. දැන් මල ගෙදරක් වෙලා අපි තුමේ මරණයට සම්බන්ධව අමතක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එයා ඉතින් මං කොහොම හරි හිත හදාගෙන ඉන්නවා. ඒ දැනත්තා ගොඩාක් ආශ්‍රය කරපු යාළුවෙක් හම්බ වෙනවා. අපි තුම තමන් ගේම කෙනෙක් මැරුණා කියලා එයා ගොඩක් ආශ්‍රය කරපු යාළුවෙක් හම්බ වෙනවා. ආය යන්නේවද නැද්ද? නේද? ඊළඟට මොනවා හරි අදාළ අපි හිතමුකෝ ඉන්න කාලෙදී වැඩියෙන්ම කියපු සින්දු තියෙනවා. ඒ සින්දුවක් ඇහෙනවා. ආය සංඥා එනවද මේ විදිහට යම් ව්‍යසනයක් වෙච්ච වෙලාවක අපේ මනසේ අපිට නොදන්වා නැවතේ සංඥා ඇති කරන ස්වභාවය උනේ තරම් තියෙනවද නේද? නොදන්වා සකස් වෙන නොදන්වා විනාශකාරී දේවල් ඇති වෙනවා මේ සංඥා ස්කන්ධේ ආන්ගේ හැඟීම අපිට හැම වෙලෙම තියෙනවා. හරිද? හැම වෙලෙම තියෙනවා මගේ කියලා ගත්ත මේ සංඥා ස්කන්ධය මට තියෙනවා මගේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ సంతානවල එක එක ආකාරයේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වාගේ දුක්ඛාගතව අපිට දුක් ඇති වෙන ආකාරයට මම අකමැති ආකාරයට නොයේකුත් සංඥාවල් ඇත් කරලා මගේ సంతානගත දුක් ඇති කරනවා ස්වභාවයක් තියෙනවා මේ සංඥාව කියන එකේ සංඥාව කියන එක හැම වෙලේම කිසිම ලකුණක් නැතුව හදිස්සියෙම දුක් ඇති කරන බැවින් ඒක උපද්දවතෝ කියලා සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. සංස්කාරයන් කොහොමද දන්නේ? පශ්චත්තාපය කියන්නේ සංස්කාරයක්. පීඩාවක් යම් පීඩාවක් තියෙනවා නම් ඒ පීඩාව කියන්නේ සංස්කාරයක්. ආදරය කියන්නේ සංස්කාරයක්. ක්‍රෝධය, වෛරය, මාන්නය, ඊර්ෂ්‍යාව ආදී ඔක්කොම සංස්කාරයන්. එතකොට මං අහන මේ අත්තන්ගෙන් කවුරු හරි මට ළඟට ඇවිල්ලා වේගෙන් බයිනවා. හරිද? මම බලන එයා දිහා නුවණින් බැලුවා. කොහොම පෙනේද යාව? මේ මට හයියෙන් බයින කෙනා සන්තෝෂයෙන්ම පුදුම සන්තෝෂයකින්ද මට බයින්නේ. එයා හරි සන්තෝෂෙන් දින්නේ. මූණ බලපුවම පේනවා මේ බාිනවා තමයි හරි සන්තෝෂෙන් ඉන්නේ අපි. කිසි පීඩාවක් නෑ යාට. එහෙමද? එයා ලොකු ලොකු දුකකින් ඉන්නේ. නේද? ලොකු දුකකින් ඉන්නේ. එයා ලොකු රත් වීමක් ඇති වෙලා යාට. දැවීමක් ඇති වෙලා යාට. ඉච්චීමක් ඇති වෙලා යාට. ඒකයි මේ මේකයි මේ සටපට සටපට සටපට ගාලා ඕනේ නැති කතා කියන්නේ. එතකොට තුවාලයක් ඇති වෙලා කෑ ගහනවා වගේද නැද්ද? තුවාල රිදෙනවා වගේ කෑ ගහනවා වගේ එයා මට කෑ ගහන්නේ එයා මට බනින්නේ අනිවාර්යයෙන්ම එයාට තියෙන පීඩාවක් ඇතුළ ලොකු ලොකු වේදනාවක් අහිතවයි නේද එහෙනම් සංස්කාරයෝ දන්න ලද ඇවිල්ලා තියන්නේ දුක් ඇතිකරන්න තරහ ඇති වෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙනකොට ක්‍රෝධය ඇති වෙනකොට වෛරය ඇති වෙනකොට දැන් අපි පාරක යනවා අපි යන වාහනයේ ළඟ තියෙන ළඟින් පාරේ ළඟින් යන වාහනයක් නොමනා ආකාරයට අපේ වාහනේ පැත්තට කපලා නිකන් මහා නොමනා ආකාරයට ගියා. මට අද උදේ මං වාහනේ නගිනකොට මට දැනුම් දීමක් තිබ්බද? ඒ විදිහට වාහනයක් ගියොත් වාට මං තරහ ගස්තනවා. තරහා තරහ පීඩාකාරීද නැද්ද? අයියෝ වාහනේ යන මාව පීඩාකාරී තත්ත්වයකට පත් කරනවා. අර වාහනේ ගියා යන්න. මෙහි ඇතුලේ ඇතුලේ පුපුරනවා නේද? ඇතුලේ මෙහෙ පුපුරනවා, බයිනවා, එක එක ඒවා කියනවා. ඉතින් තේරුමක් නැති වැඩ අපේ අතින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා පෙර දැනුම් දෙන්නේ නැතුව රාගය ඇති වෙනවා. පෙර දැනුම් දෙන්නේ නැතුව ක්‍රෝධය ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. මාන්නය ඇති වෙනවා. ඉතින් කිසි දෙයකට සූදානම් වෙන්න වෙලාවක් නැහැ අපිට. මේ හොඳ ගමනක් යනකොට සමහර අය ලොකු රණ්ඩු දා ගන්නවා. හ්ම්. ඒ වගේ විශාල විශාල වශයෙන් සංස්කාරය කියන එක උපද්‍රවයක් නොදන්නවා පැමිණෙනවා විතරක් නෙවෙයි එයා පින්නත් මේ උපද්‍රවයේ තරම කොච්චරද කියනවා නම් මේ නොදන්නවා පැමිණීම මරණ මොහොතේදී තියනවාද නැද්ද මරණාසන්න වෙලාවෙත් තියනවාද නැද්ද මරණ චිත්‍රවිති පහළ වෙනකොට නොදන්වාම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ආදරය ආදී ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? නේද? මරණාසන්න මොහොතේදී ඇතිවන්නා වූ සිත තුතිසිත ඍජුවම ඊතා ඍජුවම ප්‍රතිසන්දිතට බලපානවද නැද්ද? එහෙනම් මට නොදන්නවා පැමිණෙන්නා වූ මේ යම් යම් හැඟීම් මරණාසන්න මොහොතේදීත් ඒ විදිහටම එන්න තියෙන ඊට ගොඩක් තියෙනවා. එහෙනම් ඒක මහා උපද්‍රවයක්ද නැද්ද? පිටිසංගත වෙලා උපදින්න පුළුවන්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතනාව වැරදුනොත් ලොකු විනාශකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඊට වඩා තියෙනවා. එහෙනම් උපද්දවතු කියන ලක්ෂණේ සංස්කාරයේ තියෙනවා. ඒ වගේම විඥානයත් එහෙමමද නැද්ද? විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියනවා. මේ දැනෙන ස්වභාවය ඇහැට පෙනෙන පෙනෙන ස්වභාවය ඇහෙන ස්වභාවය ආන්ගේ දැනේ දැනීම මට ආලෝකය දැනෙනවා මට ශබ්දය දැනෙනවා මේ කන කනට ආන්ගේ දැනෙන ස්වභාවයට කියනවා විඥානය කියලා. එතකොට එයා එයා මට ඕනේ නැති තැන්වල ඕනේ නැති විදිහට සද්දාදිය හැදෙනවද නැද්ද? මම හොඳ රූප බලන්න කියලා මෙහෙම බලනකොට නරක රූපත් පේනවද නැද්ද? නේද? එතකොට මට කිසිම දැනුම් දීමක් නැතුව තමයි මේ ක්‍රියාවලිය විඥානයේ විඥානයේ හට ගැනීම සිද්ධ වෙන්නේ පින්නත්දී මට කිසිම දැනුම් දීමක් නැතුව. එහෙනම් දැන් අපි මෙතෙන් ලබනහා ඉන්න ගමන් පොඩ්ඩක් එහෙම මේ වුණ ගමන් මොකද වෙන්නේ? දැන් අහන්න වුණාවක් තියෙනවා මාවත් පේනවා. නමුත් කොහෙද ගියේ? ශබ්ද නැතුව හොරෙන් එහෙනම් ඔයා බණ ටික අහන්න ආම්ද්‍රෝ දිහා බලාගෙනම හොම්මම ඉඳ හොයන්නවත් බෑ කාටවත් මං යනවා කියලා ඇහෙන්නෙත් නැතුනේ නැද්ද එක වෙලාවක කිව්ව දේ මොකද්ද කියලා ඇහුනෙත් නෑ ඉතින් කොහේ හිටියා හිත කොහෙද නේද උදේ උයලා කියලා වේ බෙදාගෙන කෑවද දන්නේ නෑ නේද දොරවල් වහලා ගියාද දන්නේ නෑ නේද යතුරු පාපිස් යටින් තියලා ගියාද දන්නේ නෑ <laughs> මෙව්වා මේ වගේ දේවල් වලට හිත යනවද නැද්ද? ඒ ගිය වෙලාවට මෙහි ඒව ඇහෙන්නේ නැහැ. මම මට ඕන විදිහට නම් මේක ඔක්කොම කෙරෙන්නේ මට පුළුවන්කම තියෙන්න ඕනේ මෙතනම තිත තියලා කියන්නේ. එහෙනම් නොදන්වා නොදන්වා ඇති වෙන වෙනස්කම් මේකේ තියෙනවා. ඊළඟට ඒ දාග්නේ ඇහි තියෙන පෙනීමේ දැනීම අඩු වෙනවා, ඇසීමේ දැනීම අඩු වෙනවා, කනේ නේද නොයේකුත් ආකාරයේ හිරිවැටීම් සිද්ධ වෙනවා මතකය අඩු වෙනවා වයසට යෑමත් එක්ක මුහුකුරා යනකොට ඒතර ඒවා එකක්වත් මට දැනුම් දීලා ඉන්නේ නැහැ කාලයකට උන් දුර පේන්නතු යනවා ළඟ පේන්නතු යනවා ඉතින් එක එක කෙනාට එක එක විදිහේ දේවල් වෙනවා එහෙනම් මේ විඥානය කියන ඒවා අපේ පින්වත්නි ඒවා කලින් දැනුම් දීලා හෝ කුංචි හෝ ලකුණක්වත් ඇතුවද වෙනස් වෙන්නේ එතකොට මගේ මුළු ජීවිතේම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම කියලා කිව්වහම පින්නත් නේ විඥාණය නේද සංස්කාරය ආදි වශයෙන් කියන ඔය ඔක්කොම පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධයේම මෙන්න මේ උපද්ද්‍රවයක් කියන ලක්ෂණය තියෙනවද නැද්ද? ඒතර මොකේද නැත්තේ? අපිට හම්බෙලා තියෙන හැම එකකම එකපාරටම ලොකු වෙනස් වීම වෙන්න පුළුවන්. ලොකු වෙනස් වීම වෙන්න පුළුවන්. මට මගේ ජීවිතේ ලැබිලා තියෙන මගේ ශරීරය, මගේ හිත, අන් අයගේ ශරීර, අන් අයගේ හිත කියන ඔක්කොම ගත්තොත්. සහ මේ අජීවී දේවල්. මේ හැම එකක්ම පින්නත් මට කිසිම පූර්ව දැනුම් දීමක් කරන්නේ නැතුව වෙනස් වෙන ස්වභාවය පූර්ව වැළඳීමක් කරන්නේ නැතුව හදිස්සියෙම නොයේකුත් කඩාවැටීම් බිඳීම් වෙනස් වීම ඔක්කොම වෙන්න පුළුවන් දෙයක් මේ ඔක්කොම එකට නේද එතකොට භාවනා කරන කෙනාට මේ මුළු ලෝකෙම ඒ වගේ වගේ අරමුණු වෙනවා ඒකට කියනවා සම්වර්තන ඥානය හරිද ඔන්න ඒ పూర్ව අවස්ථාවට එනකොට මම අහන මේ අයගෙන් මොනවද ඉතින් මම මගේ ජීවිතයට එකතු කරගන්නේ මම බලෙන් අල්ලලා කුදලලා හිර කරලා අන් අයට නොදී මසුරුකමින් තලා පෙලා තියාගන්නේ මොනවද තියාගත්තට වැඩක්ද ඒ උත්සාහය හිතෙන් අතහැරනවද නැද්ද ටික ටික ඔය මම මේ දැන් කියපු ක්‍රමයට මෙනෙහි කරොත් අර පංච පාදානස්කන්ධය පිළිබඳ තියෙන ප්‍රසන්න ස්වභාවය ඒකමයි ජීවිතේ කියලා ඒ මත්තේ නැහෙන ගතිය ටික ටික ටික ටික අඩු වෙනවද නැද්ද? එහෙනම් මේ වෙවුලිල්ල අඩු වෙයිද දන්නේ නැහැ. ඔය විදිහට මෙනේ කරොත් වෙවුලන එක අඩු වෙනවද නැද්ද? වෙවුලන එක අඩු වෙනවා නම් ශාන්ත වෙනවද නැද්ද? අන්න ටික ටික ටික ටික ශාන්තභාවයටපත් වෙනවා. හිත තමන්ගේ මේ අර අල්ලන් ඉන්න බූවල්ලා තමන්ගේ ග්‍රහණය ඉහිල් කරනවා. ඉහිල් කරන්නේ අල්ලන්න පුළුවන් කමක් නැහැ කියලා දන්න හින්දා ඒ ග්‍රහණය අයින් වෙනවා. අන්න එතකොට අනුලෝමිකං ශාන්තිය අනුලෝමික අනුලෝමිකං කම්පින් කියලා කියන අනුලෝම ශාන්තියට හිත ශාන්ත ස්වභාවයට පත් වෙනවා. හරි මම දැන් අහනවා. ඔහොම මෙනෙහි කරොත් ඔය කියන ශාන්ත ගතියට පත් වෙනවමද නැද්ද? කරලා බලන්න ඕනපත් වෙයි කියලාද කියන්න වෙන්නේ නැත්නම් නෑ නෑ කරොත් නම් ඒක වෙනවාමයි කියලාද කියන්න වෙන්නේ. කරොත් නම් වෙනවාම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ පිටනත් අපිට කරන්න කලින් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් දෙයක් නේද? හරියට මේක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන සම්මාස්සන ඥානය දක්වා වර්ධනය කරගෙන ගිය කෙනෙකුට පින්වත්නි හේතුත් එක්කම මේ උපද්‍රව සිද්ධ වෙන විදිහත් තේරෙනවා විතරක් නෙවෙයි මේකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඥානය දක්වා වර්ධනය වුණාම නෑ නෑ නෑ නෑ මේ මෙන්න මේ දේ නම් මේ ලෝකේ දන්නලාමයි වෙනස් වෙන්නේ. දන්නලාමයි වෙනස් වෙන්නේ කියන සිතුවිල්ලක් එක මොහොතකටවත් කෙනෙකුට ඇති වෙන්නේ නෑ. මොකක්ද මේ පිළිබඳව නිවැරදි අදහස නිවැරදි අදහස් අපිට තියෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධව උපද්දවතෝ කියන අර්ථයට විරුද්ධව උපද්දව රහිතයි කියන අර්ථය එන්නේම නැහැ. එන්නෙම එන්නෙම නැහැ. විනාඩි 5කටවත් එන්නේ නැහැ. 10කටවත් එන්නේ නැහැ. හරි තප්පරෙන් 10න් පංගුකටවත් එන්නේ නැහැ. අන්න එතකොට ඒ තැනත්තාට ලැබිලා තියෙන දේ සහ ලැබෙන්න තියෙන දේ මට මට ලැබිලා තියෙන දේවල් වගේක් තියෙනවා මට නොලැබිලා තියෙන දේවල් වගේක් ලබා ගන්න මම pore කල්ුණා මේ ජීවිතේ. ආන් එහෙම දැන් හිතුවක්කාරයෙක් අයින් කරලා පවුලෙන් ඒ වෙනට අපි හිතමු කෙනෙක් විවාහ වෙලා ඉන්නවා. විවාහ වෙලා ඉන්න ස්වාමියා හෝ භාර්යාව ඉතාම හිතුවක්කාරයි, ඉතාමත්ම Tamanට Tamanට කිසිම විදිහකින් අවනත වෙන්නේ නැති පීඩාකාරී සහකරුවෙක් හෝ සහකාරියෙක් තමයි මෙයාට ඉන්නේ. මෙයාට කවුරුහරි උපදෙස් දෙනවා අපි හිතමු දැන් මේ බේබදුකමට පුරුදු වෙච්ච කෙනෙක් කියලා. මේ ඔයා මෙයාගෙන් අනිවාර්යයෙන්ම දික්කසාද වෙන්න. ඒකලා අන්න අහවලාත් එක විවාහ වෙන්න. බලනකොට මේ විවාහ වෙන්න කියන්නේ ඊටත් වැඩිය බේබදු මිනිස්සෙක්. يعني මේව දෙනා කරන්නේ. <laughs> කැමති වෙයිද? නැහැ. ඊට පස්සේ මෙයා හොයනවා මෙයාට විවාහ වෙන්න ඕන කියලා කෙනෙක්. බලනකොට බේබදුකමට ගොදුරු වෙච්ච නැති කිසිම කෙනෙක් නැහැ. එහෙම වුණොත් එයාට මොනව හිතේද? අනේ මම විවාහ වෙනවට වඩා හොඳයි තනියම ඔන්න ඉන්න. ඇයි මේ තවත් බරක් උස්සන්න වෙනවා මේ නේද? ආන් ඒ වගේ අර කලකිරීමක් ඇති. අපි ඒකට කියනවා නේද? සියලු දෙනා කියන්නේ කලකිරීමක් අයියෝ වැඩන්නේ නැහැ. ඔක්කොමලා මෙහෙමයි. නේද? ඔක්කොමලා මෙහෙමයි. ඒකද මම පැත්තකට වෙනවා. උදකලා වෙනවා කියලා. අන්න ඒ තමයි අකීකරුකම හින්දා. නේද? අකීකරුකමයි Tamanට ඕන හැටියට මේක ඒ කියන්නේ අපිට නොදන්වා ව්‍යසන ඇති කරන ස්වභාවය මුළු පංචස් පංච උපාදානස්කන්ධයේම තියෙන නිසාවෙන් ඒක ගැන හොඳට පිළිච්ඡන කෙනෙකුට ওই විදිහට අදහසක් ඇති වෙන පින්නත් මේ කලකිරීමක් ඇති වෙනවා මම මට මේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් වගේක් තියෙනවා තා ලැබෙන්න දේවල් වගේක් තියෙනවා ලැබිලා තියෙන දේත් මෙන්න මේ විදිහට උපද්‍රව සහිත දේවල් වගේක් තියෙන්නේ. කොයි වෙලාවෙ කොයි මොහොතේ වෙනස් වෙයිද, කැඩෙයිද, බිඳෙයිද, පළුදු වෙයිද කියලා දන්නේ නෑ. මම මොනවා හරි මේ ලෝකේ ලබා ගන්න ඉන්නවනම් ඒවත් ඒ විදිහම තමයි. ඒ ටිකත් ඒ විදිහම තමයි කියලා Tamanට අදහසක් වෙනවා. කලකිරීමක් වෙනවා. ආන්ගේ කලකිරීම තමයි හරිද? අපිව මේ පංචපාදානස්කන්ධයෙන් ගලවන්නේ. ආන්ගේ කලකිරීම පිළිබඳව ඒ ඒ කලකිරීමට කියනවා සිහියක් උපදුනා කියලා. ඒ කලකිරීමට කියනවා සිහියක් උපදුනා කියලා. එතකොට ඒ ඉපදිච්ච සිහිය අපි මොකද කරන්න ඕනේ? පාත්තා පාත්තා ගන්න ඕනේ. ඒ ඒ ඉපදින සිහිය කලකිරීම කියන එක අඛණ්ඩව තියාගන්න ඕනේ. අඛණ්ඩව තියෙන විදිහට අපි මොකද කරන්න ඕනේ? මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක උපද්‍රවයක් කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ தත්ත්වය හදාගන්න හරිද අන්න එහෙම ඉන්න කෙනාට ඒ කලකිරීම දිගටම පවතින නිසා වෙන් අලුතෙන් දෙයක් උපාදානය වෙන්නේ නැහැ තියෙන දේවල් පිළිබඳ උපාදානය අයින් වෙනවා අලුතෙන් දෙයක් උපාදානය වෙන්නේ නැහැ තියෙන දේවල් ගැන තියෙන උපාදානය ක්‍රමානුකූලව අයින් වෙනවා පින්නත් නේ එතකොට උපාදානය වෙලා තියෙන දේවල් උපාදානය අයින් වෙලා අලුතින් දෙයක් උපාදාන වෙන්නේ නැත්නම් තිබුණොත් උපාදානයේ හිතෙන් අයින් වෙනවා. ඒක කියන්නේ අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බන්දති දුක්ඛත සංස්කාර කියලා කියන්නේ පංච පාදානස්කන්ධයටමයි. එතකොට සියලුම පංච පාදානස්කන්ධය දුකයියි ප්‍රඥාවෙන් දැනගන්න කෙනා ඒ ඒකම තමයි එකම මාර්ගය වෙන්නේ මේ විසුද්ධියට හිත පිරිසුදුභාවයට කෙලස් වලින් අයින් වෙන්න. එතකොට උපද්දවතෝ කියලා මේ තියෙන කාරණාවත් එක්ක මේ උපද්දව රහිතයි මොකද්ද? නිවන. නේද? සියලු සංස්කාරයන්ගෙන් අත මිදිලායි තියෙන්නේ නිවන් දැක්ක පුද්ගලයා සබ්බ සංඛාර සමතෝ. නේද? එතකොට යම් කිසි කෙනෙක් උපද්දව රහිතයි රහිතයි කියලා දැනගෙන කටයුතු කරොත් නිවන ගැන අර බලන්න මේ පැත්ත එපා වෙනකොට එයාට ග්‍රහණය වෙන වෙන පැත්තක් එයා හැම වෙලේම හොයන්නේ මොකද්ද? මෙන්න මේ වෙනසක් සිද්ධ වෙන්නේ නැති, ව්‍යසනයක් සිද්ධ වෙන්නේ නැති, නිදහස් විය හැකි තැන. ආන් ඒ තැනත්තාට තමයි අන්න අර සම්මත්ත නියාමය සම්මත්ත නියාමං ඔක්කමති කියලා සඳහන් කරලා තියෙන සම්මත්ත නියාමය කියන මාර්ගසිත උපදින්නේ. ඉතින් මහා චත්තාරී සාකාර එක එක එක එක කමඨහනකින් එකක් හරි අරගෙන අපිට මේවා පහසු යනිත් ඒවාට වැඩිය කරන්න අපි දන්නවා සිද්ධ වෙන සිද්ධිය. දැන් තේරෙනවා සිද්ධ වෙන සිද්ධිය මොකක්ද කියලා. කලකිරීම ඇති වෙන්නටයි ඕනේ. ඊළඟට කිසියම් ආකාරයකින් ලෝකේ අරමුණු කරනකොට ඔයට පරිබාහිර සිතුවිල්ලක් ඇති නොවෙන්න වගේ බලා ගන්න ඕනේ. ඒ විදිහට තමන්ගේ හිත හද හද හද හද හද හද ඉදිරියට වර්ධනය කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ මොකක්ද? ඊට ප්‍රතිවිරුද්ධව සිතුවිලි පහළ වෙනවා. ඉතින් ඒක තමයි සඳහන් කරේ මේක පංචස්කන්ධයේ උපද්දවතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිම් පටිලබති ඒ විතරක් නෙවෙයි සම්මත්ත නියාමං ඔක්කොම තියෙනවා හරිද එතකොට අනුලෝම ශාන්තිය දැන් ඉන්නවා වගේ අපි ශාන්ත වෙනවා එතකොට කලබල බොහොම අඩු වෙනවා ඒ විතරක් නෙවෙයි ඒ කලබල අඩු ඒ නිදහස් සිතම තමයි කොයි හරි වෙලාවක පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න හරි හොඳයි. අද උසස් ආකාරයේ පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා ඔබ අප හැම දිනාම තුල නිවසට වෙලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත හැම දිනාම තුල මා තුල ඇති වූ සියලු පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට අනුමෝදන් වේවා හේතු වේවා සියලු දුක් නිවේවා උතුම් නිවනින් සැනසේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා ආකාසක්කා ච බුම්මක්කා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.